පින්වත් ඔබ හැම දිනාම මේ මොහොතේදී සම්බන්ධ වෙලා සිටින්නේ. අද දවසේදී අප විසින් ඊ타ත්ම වටිනා ධර්ම කාරණාවක් තුලින් ඔබත් එක්ක මේ පැය පුරාවටම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට මත්තෙන් අපි හැමදාම වගේම අදත් පුණ්‍යානුමෝදනා සිතින් සිත ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරමු. වසර ගණනාවක් පුරාවටම මේ ලක්දෙරණ තුල ධර්ම චාරිකාවෙහි යෙදෙමින් තමන් වහන්සේගේ ජීවිතයෙන් වැඩිම කාලයක් ශාසනය වෙනුවෙන් කැප කරමින් දැනට විවේකීව වැඩ වාසය කරන රෝගී තත්ත්වෙන් පසු වී දැනට නිරෝගී සුවය ලබමින් සිටින අවසරයි පින්වත් බණ්ඩාරවේල අමිතානන්ද නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට අපි ආශිර්වාදයේ කරමින් දේශනාව ආරම්භ කරමු. උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂයම ලැබේවායි සාදු ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන අපි මේ දේශනාව ආරම්භ කරමු. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නොම්බර 192 නාගොල්ල උකුවෙල මාතලේ යන ලිපිනෙහි පදිංචි විදානගේ සෝමපාල පියාණන් ඇතුළු දරුවන් දූ දරුවන් විසින්. එයත්න්ට අපේ ධර්මානුශාසනාව අවසානයේදී සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් අපි මේ දේශනාව මෙතෙන් සිට ආරම්භ කරමු. පින්වතුනි ඔබ හැමදෙනාම බලාගෙන සිටපු මේ දේශනා මාලාවේ අවසාන දේශනාවයි අද මේ සිද්ධ කරනු ලබන්නේ. ඒ තමයි මේ ලෝකේ මානවයාගේ ආරම්භය සත්‍ය වශයෙන්ම සිදු වුණේ කුමන ආකාරයකටද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරමින් අපි මේ දේශනා මාලාව සිද්ධ කරගෙන ආවා. අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනාවේ දැනට අපි දේශනාවල් 12ක් පමණ සිදු කොට තිබෙනවා. ඒ අවසාන දේශනාව හැටියට අද දවසේදී අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ගිය සතියේ දේශනාවේදී ඔබට අපි ආපු දේශනා මාලාව පිළිබඳවම සාරාංශගත කොට දීර්ඝ දේශනාවක් සිද්ධ කරා. ඒ කරුණු නැවත ඔබට මතක් කරලා දුන්නා කොහොමද ඒ කාරණාව ගලාගෙන ආවේ කියලා. ඒක මතක් කරේ ඇත්තටම ඔබට ඒක ශ්‍රවණය කරනකොට Tamanට අපමණ සතුටක් හිතට දැනෙනවා. ඒක අවබෝධ වෙනකොට ධර්ම රසය කියලා කියන්නේ ආන්න එයටයි. එමනම් අද අපි ගිය සතියේ නවත්වපු තැන ඉඳලා අපි දේශනාව ආරම්භ කරමු. ඔබට මතක ඇති ගිය සතිය අපි දේශනාව අවසන් කරමින් ඔබට පුංචි කුතුහලයක් සනිටුහන් කරලා අපි දේශනාව අවසන් කරා. ඒ තමයි මේ පෘථිවි ලෝකයට ආපු සත්වයන්ට කොහොමද හිතුනේ දෙවියන් වහන්සේ මේ ලෝකය නිර්මාණය කළා කියලා. මහා බ්‍රහ්මයා තමයි මේ ලෝකේ නිර්මාණය කළේ. ඒ නිර්මාණය කළ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ කවුද? ඒක කොහොමද ඇති වුනේ කියන කාරණාව මම කිව්ව ඔබට පැහැදිලි කරනවා කියලා. මේ දේශනාවේ මුලම තැන පොඩ්ඩක් මතක් කරනවා නම් වාසෙට්ට සාමණේරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ වාසෙට්ට සාමණේරයන් වහන්සේට බමුණන්ගෙන් අහන්න ලැබුණා මේ ලෝකේ නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා ඔවුන්ගේ මුවින් උපන් දරුවෝ තමයි අපි බ්‍රහ්මයෝ. ඒ කියන්නේ බ්‍රාහ්මණ වර්ණය ශ්‍රේෂ්ඨ වර්ණයයි අනිත් වර්ණ හීන වර්ණයි. එතකොට මෙතන ශ්‍රමණ වර්ණයත් හීන වර්ණයක් හැටියට තමයි පහත් වර්ණයක් හැටියට තමයි මේ බ්‍රාහ්මණය බමුණෝ කියන විදියට බ්‍රාහ්මණ දහමේ තියෙන්නේ. ලෝකේ නිර්මාණය කළේ මේ මහා බ්‍රහ්මයා. මේ මේ මිනිස්සු මේ ලෝකයට නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා. පිටුතුනි ඒක එහෙමනම් ඒ කාලේ බොහෝ දෙනෙක් අතර තිබිච්ච මතයක් තමයි ඇයි මේ විවිධාකාර විදියට මානව නිර්මාණය වුනේ ඇයි මේ විවිධ විවිධ විතුනේ මේක නිර්මාණයක් වුණා නම් ඇයි මේ නිර්මාණය සාර්ථකව කරන්න බැරි වුනේ එතකොට එතනදී මහා බ්‍රහ්මය අසාර්ථකයිද අන්න මේ වගේ ගැටලු පින්වතුනි එකල සමාජය තුලත් ඇති වුණා භාග්‍යවතුන් වහන්සේ මෙතනදී පෙන්වන්නේ මේ ගැටලු මේ විදිහට මතුවන්නේ මේ පුරාණ කතාව නොදන්න නිසා. අන්න මේ පුරාණ කතාව තමයි මේ භාග්‍යවතුන් වහන්සේ දිගහැරියේ අග්ගඤ්ඤ සූත්‍රය හරහාම මේ නිර්මාණය කළ එකක් නෙච් එකක්. ඒක ලෝකයෙන් ඇති වෙච්ච එකක්. පෘථිවිය ඉබේට නිර්මාණය වුණා. ඊළඟට මිනිස්සු, ඒ කියන්නේ සත්වයේ හැටියට පිරිසක් මේ ලෝකෙට ආවා. ඔවුන් මේ පෘථිවි රසය අනුභව කර කර හිටියා. ඒ වගේ පින්වතුනි කරුණු ගණනාවක් මේ මේක මේ මේ කාරණාවත් එක්ක පින්වත්තුනේ අපට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. දැන් අද අපි ගත්තොත් ඉන් සාමාන්‍ය විද්‍යාවකින් උනත් කෙනෙක් මේ කාරණාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ කියලා? මං කියන්නේ පින්වත්තුනි මේ කාරණාව S2 දකින්නේ නැති නිසානේ ප්‍රතික්ෂේප කරන්න බැරි. මම කියන්නේ පින්වත්තුනි මේක ප්‍රතික්ෂේප කරන්නේ මොන න්‍යාය මතද කියලා අපි අහන්නේ. දැන් මට පින්වතුනි ඔන්න උදාහරණයක් හැටියට ඇස් අන්ධ කෙනෙක් ඉන්නවා ඇස් පේන කෙනෙක් ඉන්නවා. අපි කියමු සුදු පාට වස්ත්‍රයක් තියෙනවා. ඇස් පේන කෙනා තියෙනවා මෙතන සුදු පාට වස්ත්‍රයක් තියෙනවා එක සුදු පාටයි. ඇස් අන්ධ කෙනා කියන්න පුළුවන් කොහෙද මේක කිසි පාටක් නැහැ කියලා. එයා බිම පෙරලි පෙරලි කිව්වත් මේක මේක පාටක් නැහැ නිකන් මේක රෙද්දක් විතරයි කියලා කිව්වොත් එයාගේ කතාව බොරුද? නෑ. එයා ඒක ඒක මොකද එයා ඉන්න මට්ටමින් තමයි ඒක පෙන්වන්නේ. අද විද්‍යාඥයොත් පින්වතුනි එහෙමයි. Tamange ඉන්න මට්ටමින් තමයි පින්වතුනි මේ ලෝකේ දේවල් පෙන්වන්නේ. මම ඒකයි කියන්නේ අපිට අපි පින්වතුනි 1948 දී සුද්දගෙන් නිදහස ලැබුවා කියලා කිව්වට පින්වතුනි ඇත්තටම අපි නිදහස ලබලා නැහැ. තාමත් මේ මේක යටත් විජිතයක්. ඒ කියන්නේ ඔවුන් පාලනය නොකරන්න පුළුවන්. හැබැයි අපි පාලනය වෙන්නේ ඔවුන්ගේ න්‍යායන් මත කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක්. ඒ නිසා අපිට මේවා අපි අපි පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි අපේ දහම, අපේ සම්ප්‍රදාය, අපේ සංස්කෘතිය, අපේ සාරධර්ම අපි හරි ආසයි පින්නතුනේ හැල්ලුවට ලක් කරන්න. නිකන් බලන්න දැන් සාමාන්‍යයෙන් ওই ගමකට උනත් විදේශ ජාතිකයේ ගියන් පස්සේ බලන්නකො නිකන් මිනිස්සු හැසිරෙන හැසිරිල්ල හරියට නිකන් අඟහරු ලෝකේ මිනිහෙක් ආවගෙන හැසිරෙන්නේ. කවදාව දැකමු නැති කෙනෙක් වගේනේ හැසිරෙන්නේ. ඒ කියන්නේ මොකද අර කියන්නේ ඒ ඒ සුදු ජාතිකයා මෙහෙම ඉහළයි කියන එක පින්වතුනි ඔවුන්ට දීලා තියෙනවා. දැන් මේ අත්දැකීම ඇත්තටම ওই පසුගිය දවසක මම මේ ඩුබයි දේශය සඳහා වැඩම කළ දේශනාව මාලාවකට ඒදි මා දුටු දෙයක් තමයි පින්වතුනි මේ. දැන් ඒ ඩුබයි රට තුල ඔවුන්ගේ අරාබි භාෂාව තමයි උන් කතා කරන්නේ. ඒ ඒ ඒ ස්වදේශිකයන් එක්ක. ඒ කියන්නේ ඒ රටේ එක්සත් අරාබි එමිල් රාජ්‍ය තුල ඔවුන් එක්ක පින්වතුනි ඉංග්‍රීසියෙන් කතා කරොත් ඉංග්‍රීසි භාෂෙන් කතා කරොත් ඔවුන් පින්වතුනි බනිනවා. මේ අරාබි දන්නේ නැත්නම් කතා කරන්න එපා කියලා. අපි බලන්නකෝ අපි අපිට මේ සිංහල භාෂාව නෙමෙයි ඉතින් ඉංග්‍රීසි භාෂාව දන්නවා කියලා කියනකොට හරි ලොකු දෙයක් නේ. හරි ලොකුයි ඒක. අපේ භාෂාව හැල්ලුට ලක් කරන්න හරි කැමතියි. එනිසා ඔබ හොඳට මතක තියාගන්න මේ අපේ රට තුල තියෙනවා පින්වතුනි අපිට වටිනකම අපිට තියෙනවා අපිට අනන්‍යතාවය. ඒ අනන්‍යතාවය මොන බලවේගයකටවත් නැති කරන්න දෙන්න එපා. ඒක පින්වතුනි රැකගන්න ඕන. මම මේ මේ කාරණා මෙතනටම අතු කරලා ගත්තේ මොකද මේ වගේ දේවල් කොච්චර කිව්වත් වැඩක් නැහැ මේක විද්‍යාඥයෙක් ඇවිල්ලා කියපු ගමම්ම පින්නතුනි ආයේ මේක අනිත් පැත්තටම යනවා දැන් අර ඒකනේ දැන් ලංකාවේ පින්නතුනි බුදුදහමේ තියෙනවා කෙනෙකුට පිළිවෙලකට ජීවත් වෙන්න ඕන ඕනෑ තරම් න්‍යායන් මතවාද දැන් ඔය ටික අරගෙන ගිහිල්ලා පිටරටකට ඒ පිටරට නමක් එක්ක ඒ කරුණ ටික ලංකාවට ආපු නිසා තමයි ලංකාවේ ගොඩක් රාජ්‍ය ආයතන බව පිළිවෙලකට වැඩ කරන්න ගත්තේ. ඔය S පහක් කියන වගේ ක්‍රමවේද අර කියන්නේ ඒක එහෙම දැන් ඉංග්‍රීසි නමකින් ආවොත් තමයි මේක ලොකු වටිනකමක් තියෙන්නේ. නැත්නම් මේ බුදුදහම තුළ කොච්චර තියෙනවද පින්වතුනි පිළිවෙලකට වැඩ කරන දේවල්. අර ඒකයි කියන්නේ මේ මේ කරුණෝ පින්වතුනි ඔබ මම ඔබට කියන්නේ ශ්‍රාවක පින්වත් ඔබට මේ ධර්මයේ ගැන සද්ධාාවක් ඇති කරගන්න කියන්නේ කෙනෙක් කියනවා නම් මේක බොරු කියලා. මොකද මම දන්නවා මේ මතවාදය ඛණ්ඩණය කරනවා මේ චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදී සංකල්පයත් එක්ක. ඒක ඒක තමයි විදේශිකයන්ගේ මේ ලෝකය නිර්මාණය වීමේ නිර්මාණ කියන්නේ ලෝකය නිර්මාණය වුණු මූලාරම්භය ඔවුන් මතු කරන්නේ. කියන්නේ මේ බොහොම මෑත වකවානු කාලයක තමයි මේ මානවයා මේ ලෝකයේ ආරම්භක කතාව මේ සඳහන් කරන්නේ. හැබැයි ඔබ එකක් මතක තියාගන්න. ඔවුන් අද සත්‍ය හංගවනවා. අතීතයේ මානවයාගේ ඒ කියන්නේ චාල්ස් ඩාවින් කියන පරිණාමවාදයට එහා ගියපු පරිණාමවාදයක් දැන් ඔවුන් මතු කරගෙන තියෙනවා. නමුත් ඒක ඔවුන් එළියට දාන්නේ නෑ මොකද? එළියට දැම්මොත් මේ සියලු විද්‍යාවන් පිළිබඳව මිනිස්සු ලොකු අවිශ්වාසයක් ඇති කරගන්නවා. ආන්නේ නිසා ඔවුන් ඒක එළියට දාන්නේ නැත්තේ. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න මෙන්න මේ මේ කාරණාව ඔබ අවබෝධ කරගන්න කවදා හරි දවසක පින්වතුනි මේ මේ ධර්ම කරුණු සත්‍ය වෙන දවසක් එනවා. ඒක පින්වතුනි විද්‍යාවෙන් ඔප්පු කරන කන්කන් ඉන්න එපා. අපි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ඥානීය පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න ඔබ. උන්වහන්සේට මේ ඥාණයෙන් එහා වෙන කෙනෙකුට ඉන්න බෑ. යාවතකඥානං, තාවතකඥීයං, තාවතකඥානං, යාවතකඥීයං. මෙන්න මේ ධර්මපදය ඔබ හොඳට අවබෝධ කරගන්න. මම අර හැමදාම ඔබට මතු කරන්නේ ඒකයි. මේ ධර්මයට බැස ගන්න කොහොමද? සත්තහා භගවා ශාවකෝ හමස්මි ඔබ වහන්සේ තමයි ශාස්ත්‍රූවරයාණන් වහන්සේ. මම ඔබ වහන්සේගේ ශ්‍රාවකේ. ජානාති භගවා. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ලෝකේ දන්නේ. නාහං ජානාමි මම දන්නේ නෑ. මෙන්න මේ න්‍යායෙන් පින්වතුනි ධර්මයට බැසගන්න ඔබට කවදාවත් මේ ධර්මයේ පැටලෙන්නේ නෑ. මොකද මට නම් පින්වතුනි සංසාරේ කරපු පුදුම පිනක් නිසා ජීවිතයට හොඳ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් කෙනෙක් ලැබුණා. කල්යාණ මිත්‍රයාණන් කෙනෙක් ලැබුණා. ඒ නිසා මට මේ ධර්මය හරියට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබුණා. මා ඔබටත් පින්වතුනි මේ උපදේශය මා තමයි දෙන්නේ. ඔබත් මේ ධර්මයට බැසගන්න බුදුහාමුදුරෝ තමන්නේ නෑ. බුදුහාමුදුරෝ තමයි මම ශ්‍රාවකයා. අපි යන්නේ මොකද්ද? අපි යන්නේ පින්වතුනි ධර්මයේ ගුරුවරයෙක් වෙන්න. දැන් අද කටයුතු කරන්නේ එහෙමනේ. ධර්මයේ මේ වගේ තැන් වැරදි මේවා හදන්න ඕන මේ වගේ අඩුපාඩුකම් තියෙනවා මුද්‍රණ දෝෂ තිබුණට හැදුවට කමක් නැහැ දැන් අපේ පෙළ දහමේ යම් යම් තැන්වල මුද්‍රණ දෝෂ තියෙන පුළුවන් ඔය පරිවර්තනවල ඒවා තියෙන පුළුවන් ඒ මුද්‍රණ දෝෂ ඒවා හදන්න පුළුවන් අපිට හැබැයි මේ ධර්මයේ වරදක් නැහැ පින්වතුනි ධර්මයේ කිසිම අඩුපාඩුවක් නැහැ මා ඔබට මෙවර එළඹෙන අපේ මාසික සදහම් වැඩසටහනේ නෑ ඊළඟ වැඩසටහන තියෙන්නේ පෙබරවාරි මාසයේදී දෙවෙනි සති ඉරු දින යෙදෙන්නේ පෙබරවාරි මාසයේ 11 වෙනි දින ඡන්දේට පසු දින ඡන්දේ තියෙනවා තමයි ඉතින් ඊට පසු දින තමයි අපට දිනේ වැටෙන් යෙදෙන්නේ ඉතින් මා විශ්වාස කරන එක අපට බාධාවක් වෙන එකක් නෑ අපේ ධර්ම මාර්ගයට ඉතින් ඒ ඒ දවස පින්වත්නි අපිට මං එදාට ඔබට තේරුම් කරලා දෙන්නම් මේ ධර්මයේ තිබෙන සත්‍ය බව මොකද ධර්මයේ මේ පොට්ටික පිළිබඳව විශ්වාස කරන්නේ නැතුව අපට ඉදිරියට යන්නම බෑ. ඒ නිසා මම එදා දවසේම ඔබට පැහැදිලි කරන්න දැනට කටයුතු සූදානම් කරගෙන යනවා. මේ මුළු ත්‍රිපිටක ධර්මයේ තිබෙන සත්‍ය බව මේකේ පුංචිවත් දෝෂයක් නෑ කියන එක මම ඔබට එදා ඔප්පු කරලා දෙනවා. ඔබ එදාට සම්බන්ධ වෙන්න ඔබට මම ඔප්පු කරලා දෙනවා අපිට තියෙන මේ පොත්තික ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ත්‍රිපිටක අට කතාව කිසිම අවුලක් නැතුව निराවුල තිබෙනවයි කියන එක මම ඔබට එදාට ඔප්පු කරලා දෙන්නම්. ඒ නිසා මේ ධර්මයේ ගැන සද්ධාවෙන් ඔබේ ගමන ගමන් කරන්න. අපි එම්මනම් අපේ මාතෘකාවට ප්‍රවේශ වෙමු. මා ඔබට නෙමෙයි මේ පුංචි කරුණු ටිකක් මේ මුලින් මතු කරේ. මොකද යම් යම් තැන්වලදී පුංචි පුංචි ගැටලු වෙන තැන් තියෙනවා. මොකද අපෙන් බොහෝ දෙනෙක් විමසනවනේ යම් යම් ප්‍රශ්න. ඒවට තමයි මේ අමතර වෙලාවක් අරගෙන ඒවා ඔවුන්ට සකසලා පිළිතුරක් ලබලා දෙන්න මම මේ කල්පනා කරන්නේ. ඉතින් මේ මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් මේ ලෝකයේ ආරම්භක කතාව දේශනා කරනවා. ඒතර මම කිව්වා අර සත්‍යෝ විසින් දැන් මේ ලෝකයට මේ නායකයෙක්පත් කරගන්නවා. මොකටද නායකයෙක්පත් කරගන්නේ? අර මිනිස්සු හොරකම් කරන්න ගත්තනේ. මොනවද හොරකම් කරේ? තමන්ගේ අර තිබිච්ච හැල්සහලේ බත් ඒවා බෙදාගත්තා තමන්ගේ කොටස ඉතුරු කරගෙන අනිත් කොටස් වලින් ගින හොරකම් කරගෙන ආවා. එතකොට මෙන්න මේ ක්‍රියාපිළිවෙල නිසා පින්වතුනි ඔවුන්ට ඇති වුණා පින්වතුනි එක්තරා ආකාරයකට මේ යම්කිසි මේ ගැටලුවක්. මොකද සොරකම ඇති වුණා. ඒ සොරකමත් එක්ක පින්වතුනි ඔවුන්ට දඬුවම් කරන්න පටන් ගත්තා. ඔවුන් බොරු කියන්න පටන් ගත්තා. මෙන්න මේ වගේ පෞකාර ධර්මයක් ඇති වුණා. එතකොට මෙතන මේ ඔව් ඒ කාලේ වෙනකොට කතා වෙන්න ගත්තා මේ මේ පෞකාර ධර්මයක් දැන් මේ ලෝකේ ආරම්භ වුණා. පාපකාවත බෝ ධම්මා සකේසු පාතු භූතා. ඒ පෞකාර ධර්මයක් දැන් මේ ලෝකේ අකුසල ධර්ම කෙනෙක් දැන් පහළ වුණා. ඒ නිසා මේක නැති කරන්න ඕන ක්‍රමයක් හොයනවා. කොහොමද හොයන්නේ? අන්න ඔවුන් තීරණය කරගත්තා. අපි මේ මිනිස්සුන්ව ගරු කරන රූප සම්පන්න අබිරූපතරෝච තස්සනීයතරෝච පාසාදිකතරෝච මහේසක්කතරෝච ඒ කියන්නේ රූප සම්පන්න තැකුම් කළු සිත පහදවන ආකාරයේ ඒ වගේම හොඳ තේජසක් තියෙන මහේසක්කතරෝ මහා තේජසක් තියෙන මහා මහේශාක්‍ය භාවයක් තියෙන එකතුනි පුද්ගලයෙක්ව සත්‍යෙක උන් තෝරගත්තා ඒ සත්‍යයේ සත්‍යයා ළඟට ගිහිල්ලා කියන්නේ මේ පිරිස අතර මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන කෙනෙක් තමයි නායකයෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ හොඳ රූපයක් තියෙන්න ඕන, හැම කෙනාටම ප්‍රිය වෙන්න ඕන, සිත පහදවන වෙන්න ඕන, වගේම හොඳ තේජන්ත භාවයක් තියෙන්නට ඕන. අන්න ඒ වගේ නායකයෙක් මොවුන්පත් කරගන්න ගියා. තමන්ගේ මේ මානවයා තුල ඉන පළවෙනිම නායකයා. එතකොට ඔහු කරා ගිහිල්ලා කියනවා මෙහෙම ඒහි බෝසත්ත සම්මා කිතබ්බං කීය සම්මා ගරහිතබ්බං ගරහ සම්මා පබ්බාජේතබ්බං පබ්බාජේහි මයං පනතේ සාලීනම් භාගං අනුප්ප දස්සමාති ඒ කියන්නේ එතනදී පෙන්වලා දෙනවා සත්වය මෙහි එන්න දොස් නගන්න ඕන අයට දොස් නගන්න ගරහන්න ඕන අයට මේ සම්මා ගරහිතබ්බා. ඒ කියන්නේ මනා ලෙස ගරහන්න. ඊළඟට මේ නිර්පන්න ඕන අය නිර්පන්න ඔබට අපේ අපගේ ධාන්‍ය වලින් කොටසක් අපගේ හැල් වලින් කොටසක් අපි ඔබට දෙන්න අපිව රැකලා දෙන්න. ඔන්න රාජ්‍ය නායකයෝ කියලා කියන්නේ ආන් ඒ වගේ අය. ඒ කියන්නේ රාජ්‍යයේ නායකයව පත් කරගත්තේ කවුද? පළවෙනියටම මේ ලෝකේ ජනතාව. ඒ නිසා තමයි මෙතන කියන්නේ මොකද්ද? මහා ජන සම්මතෝති කෝ වාසෙට්ටෝ මහා සම්මතෝ මහා සම්මතෝත්තේව පටමං අක්කරං උපනිබ්බත්තං. එතන පැහැදිලි කරනවා පින්වතුනි මේ මහා ජනතාවගේ සම්මතයෙන් තමයි මහා සම්මතෝ මහා සම්මතෝ කියලා මේ පළවෙනි ව්‍යවහාරය ආරම්භ වුණේ. දැන් මෙතන මේ කියන්නේ රජතුමාව පත් කරගත්තේ කවුද ජනතාව? ජනතාව තමයි රාජ්‍ය නායකයෙක් වෙයි. එතකොට පදු මුදල් දෙන්නේද? නෑ. පදු මුදල් දෙන්න තීරණය කරේ මේ බද්දක් දෙන්න තීරණය කළේ කවුද? ජනතාව. අපි ඔබ වහන්සේට අපේ ඇහැල් වලින් කොටසක් දෙන්නම්. ඔබ වහන්සේ අපිව රකින්න, අපිව ආරක්ෂා කරන්න, මනාකොට ආරක්ෂා කරන්න. එතකොට රජතුමාගේ මිනිස්සු බලාපොරොත්තුනේ මොකද්ද? රජතුමාගේ මිනිසු බලාපොරොත්තුනේ මේ ජනතාව මනා ලෙස රැකීම කියන එක. එතකොට මෙන්න මෙතන පින්වතුනි අපට අවබෝධ වෙන දෙයක් තමයි මෙන්න මේ මහා සම්මත කියලා කියන්නේ කවුද ඇත්තටම? ඔබ හොඳට මතක තියාගන්න මහා සම්මත කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. මේ මහා කල්පේ පහළ වෙච්ච හතරවෙනි බුදුරජාණන් වහන්සේ වුණු අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි එදා මේ මහ පොළොව ආරම්භ වෙච්ච දවසේ පළවෙනියටම මේ පොළොවට පය ගහපු කෙනා මේ පොළොවට පැමිණුණු කෙනා උට දීර්ඝායුෂයක් තියෙනවා. ඒ කියන්නේ මේ මහ පොළොවට පළවෙනියට මාපු සත්‍යයට පින්වතුනි විශේෂ ලක්ෂණ ටිකක් හිමි වෙනවා. ඕට විශේෂ වර්ණයක් තියෙනවා. ඕට විශේෂ ශක්තියක් තියෙනවා. ඔහුට විශේෂ මේ සිත පහදවන මේ රූප ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා පින්වතුනි මේ මහ පොළොවට පළවෙනියට අමු ආපු සත්‍යයට. එතකොට මේ මහා සම්මත කියලා කියන්නේ කවුද? මහා සම්මත කියලා කියන්නේ අන් කිසිවෙකුට නෙවෙයි අපේ මහබෝසතාණන් වහන්සේට. ඒ කියන්නේ මේ මේ මහා කල්පයේම පින්වතුනි බුදුරජාණන් වහන්සේලා පස්නම 15 දී ඒ බුදුරජාණන් වහන්සේලා පස් නම අතරින් අපේ බුදුරජාණන් වහන්සේටම පින්වතුනි මේ වගේ තැනක් ලැබීම කියන එක මොනතරම් ආශ්චර්යමත්ද නේද? ඒක ඇත්තටම හරි පුදුම සහගත දෙයක්. දැන් ඔන්න ඔබට මම තව පොඩි ගැටලුවක් පැහැදිලි කරන්නම්. ගැටලුවක් නෙවෙයි. මා ඉතින් කාලාන්තරයක් තිස්සේ කිය කී හිටපු දෙයක්. මම ඔබට කිව්වා නේද? දින පූජාවලිය පොතේ කොටසක් කියව ගන්න කියලා. කියවගත්තු ඇත්තෝ ඉන්නවා නම් අන්න ඔවුන්ට මේක අවබෝධ වේවි පිඟතුනි මේ මම ඔබට පැහැදිලි කරා අර මහා සමේ සූත්‍රයේ දේශනා කරා මීට කලින් අපි. මේ මහා සමේ සූත්‍රයේ දේශනා කරද්දී මම ඔබට අර ශාක්‍ය කුලයේ හැදුණු කතාව කිව්වා. මතක ඇති නේද? ඒ ශාක්‍ය කුලය හැදුණු විදිය මම ඔබට පැහැදිලි කරා. ඔන්න දැන් ඉතින් මම දක්පට හිතනවා ශ්‍රාවකයෝ තඩිබිඩි ගාලා කොළ ටික හොයනවා ඇති ලියාගත්තු හොයනවා ඇති ඕක ඉක්මනට හොයාගන්න. මොකද එතකොට මේක තේරෙනවනේ. පින්වතුනි ඒ ශාක්‍ය කුලය මම කිව්වා ඔක්කාක රාජ පරම්පරාවෙන් ආවේ ඔක්කාක රාජ පරම්පරාව ආවේ කොහෙන්ද? මහා සම්මත රාජ පරම්පරාවෙන්. මේ ශාක්‍ය කුලය කියලා කියන්නේ මහා සම්මත රාජ පරම්පරාවෙන් පැවතිච්ච නොබිදුණු රාජ්‍යයක්. මේ නොබිදුණු රාජ්‍ය කියලා කියන්නේ මොකද්ද? දැන් නොබිදුණු පරම්පරාව කියලා කියනනම් මොකද්ද නොබිදුණු පරම්පරාව කියන්නේ? ඒ නොබිදුණු පරම්පරාව කියලා කියන්නේ පින්වතුනි මේ අපි හිතමු ඔන්න කවුරු හරි පවුල් පවුලක් ඉන්නවා. අපි හිතමු ඔන්න පෙරේරා කියලා පවුලක් ඉන්නවා. ඔය පෙරේරා කියන පවුල ඉස්සරහට යනවා. එතකොට මේ පෙරේරාගේ පවුලේ පුතෙක් ඉපදුනොත් එයාටත් පෙරේරා. ඒ එයාට පුතෙක් ඉපදුනාම ඒ එයාටත් පෙරේරා. මොකද අර පුතාගේ නාමයනේ ඉදිරියට අරගෙන යන්නේ. එතකොට එයාටත් පුතෙක් ඉපදුනොත් ඒකත් පෙරේරා. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම අර බින්දෙන්නේ නැහැ මේ පෙරේරා කියන නාමය අරගෙන බැරලාකක් ඒ අතර දුවෙක් ඉපදුනොත් දුවෙක් ඉපදුනොතින් තව කවුරු හරි එතනට ආවොතින් ඔන්න අපි හිතමු මොකක් හරි ඒත් පෙළපත් නාමයක් එනවා එතකොට දුවගේ පෙළපත් නාමේ නෙවෙයි එන්නේ අර පුතාගේ පෙළපත් නාමේ. දුවට පෙරේරා කියලා කොටසක් එන්න පුළුවන්. හැබැයි පුතාගේ පෙළපත් නාමේ තමයි එන්නේ. ඊළඟට ඒ පිටින් ආපු පුතේ තමයි ඔන්න પરම්පරාව අරගෙන යන්නේ. අන්න එහෙම බින්දෙන්නේ නැතුව પરම්පරාවෙන් પરම්පරාවට පැවතගෙන එන දෙයට තමයි මේ නොබිදුණු પરම්පරාව කියලා කියන්නේ. දැන් මේ ශාක්‍ය කුලය කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය කුලය කියලා කියන්නේ මොකද්ද? නොබිදුණු රාජ පරම්පරාවෙන් පැවතගෙන ආවා. කොහොමද මේ නොබිදුණු පරම්පරාව ආවේ? මහා සම්මත රාජ පරම්පරාවෙන් කියලා කියන්නේ නේද? අන්න එහෙනම් ඔය මහා සම්මත රාජ පරම්පරාව කියලා කියන්නේ පින්වතුනි අන් කවර් එක නොව ඒ තමයි පින්වතුනි අර මේ මේ මහා පෘථුවිය මේක මේ අසංඛ්‍ය ගණනාවකට කලින් මේ ලෝකය නිර්මාණය වෙද්දී මේ මහා පෘථුවිය නිර්මාණය වෙද්දී මේ මහා පෘථුවියට ආපු පළවෙනිම සත්වයා තමයි පින්වතුනි මේ මහා සම්මත කියලා කියන්නේ. එතකොට ඒ මහා සම්මත රජතුමාගේ පුතා ඊටඟට දැන් මහා සම්මත රජතුමා අවුරුදු අසංඛ්‍යයක් ජීවත් වුණා. අවුරුදු අසංඛ්‍යයක් කියලා කියන්නේ 1.140ක්ම ජීවත් වුණා. ඊළඟට තමයි ඔහුගේ පුතා රාජ්‍යත්වයට පත් වෙන්නේ. ඒ ඔහුගේ පුතා තමයි මහා රෝජ රෝජ කියලා පුතෙක් රාජ්‍යත්වයටපත් වෙනවා. ඊළඟට මේ මහා රෝජ රජතුමා අවුරුදු අසංඛ්‍යාක් මේ රාජ්‍ය කළා. ඊළඟට වර රෝජ කියලා එයාගේ පුතා රාජ්‍යත්වය කරනවා. ඊළඟට වරරෝජ රජතුමාත් අවුරුදු අසංඛ්‍යක් රාජ්‍ය කරන ඊළඟට කල්යාණ කියලා රජෙක් රාජ්‍ය කරනවා. ඒ කල්යාණ රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වය කරන ඔහුගේ පුතා වර කල්යාණ. වර කල්යාණ රජතුමාගෙන් පස්සේදී ඔහුගේ පුතා උපෝසත උපෝසත රජුගෙන් පස්සේදී ඔහුගේ පුතා මහා මන්දහතු. මේ මහා මන්දාතු රජතුමාගෙන් පස්සේදී රාජ්‍යත්වයටපත් වෙන්නේ වර මන්දහතු. ඊළඟට ඒ වර මන්දහතු රජතුමාගෙන් පස්සේදී වර කියලා රජෙක් රාජ්‍යත්වයටපත් වෙන. ඒ කියන්නේ ඔහුගේ පුතා. ඊළඟට ඔහුගේ පුතා උපචර කියලා කෙනෙක්. ඒ ඔහු ඒ උපචර කියන රජතුමාගේ පුතා චේතිය කියලා රජෙක්. චේතිය රජතුමාගේ පුතා මුචල නම් රජු මුචල නම් රජතුමාගේ පුතා මුචලින්ද නම් රජු මුචලින්ද රජතුමාගේ පුතා සාගර සාගර රජතුමාගේ පුතා බරත බරත රජතුමාගේ පුතා භගීරත භගීරථ රජතුමාගේ පුතා රුචි රුචි රජතුමාගේ පුතා සුරුචි සුරුචි රජතුමාගේ පුතා ප්‍රතාප ප්‍රතාප රජතුමාගේ පුතා මහා ප්‍රතාප මෙන්න මේ විදියට පින්වතුනි විශාල රාජ්‍ය පරම්පරාවක් පැවතගෙන පැවතගෙන පැවතගෙන ආවා. ඇවිල්ලා පින්වතුනි මේ ආපෝ ඒ කියන්නේ ඊට පස්සේ එනවා ඔය මහා පනාද කරන පනාද ඊළඟට මහා පනාද ඊළඟට සුදර්ශන මහා සුදර්ශන ඊළඟට නේරු මහා නේරු අච්චිමත්මන්ත මෙන්න මේ වගේ පින්වතුනි රාජ්‍ය පරම්පරාවල් පරම්පරාවෙන් පරම්පරාවට පින්වතුනි පැවතගෙන ආවා ඒ ආපු රාජ පරම්පරාවේ ඇවිල්ලා ඇවිල්ලා ඊළඟට එනවා ඔක්කාක කියන රජතුමා ඔක්කාක රජතුමා මේක දිග විස්තරයක් තියෙනවා මම කාලය ගොඩක් ලබා ගන්න නැතුව මේ පැහැදිලි කරේ ඔක්කාක රජතුමා හිටියේ ඒ ඔක්කාක රජතුමාට හිටියා පින්වතුනි දරුවෝ නම දෙනේ ඒ දරුවෝ නම දෙනාගෙන් පුත්තු හතර දෙනයි දූවරු පස් දෙනයි එතකොට ඔබට මතක ඇති අපි අර මහා සමය සූත්‍රය දේශනා කරද්දී ඒ මහා සමය සූත්‍රයේදී පැහැදිලි කරා මේ ඔක්කාක රාජ පරම්පරාව ඒ උක්කාක රාජ පරම්පරාවේ පින්වතුනි ආපු රජවරුන්ගෙන් අර ඔබට මතක ඇති අපි අර කපිල කියලා කපිල වස්තුව හැදුණු හැටි පැහැදිලි කරා ඊළඟට කපිල කළ ඍෂිවරයෙකුගෙන් අර දරුවෝ නම්බදිනා පිටුවහල් කරනවානේ මොකද අග්‍රමහේශිකාව මිය පරලෝකයෙන් පස්සේදී වෙනත් ස්ත්‍රියක් තමයි අගමහේසිය කරගත්තේ ඔහු ඇයට පුත්‍රයෙක් පුදුනා ඊළඟට අර දරුවෝ නම්බදිනා ගේ රාජ්‍යත්වය අර ස්ත්‍රියගේ පුතාට දෙන්න කියලා ස්ත්‍රී යෝජනා කරපු වෙලාවේ අර දරුවෝ නම දෙනා පිටුහල් කරා පිටුවහල් කරේ බොහෝ සේනාවක් ලබලා දීලා ඉතින් ඒ දරුවෝ නම දෙනා ගිහිල්ලා දූවරු පස් දෙනයි අර පුතාලා හතර දෙනයි විවාහ වුණා ඉතුරු වෙච්ච කාන්තාව මව් ස්ථානයේ තබා ගත්තා. ඊළාට මේ දරුවෝ අට දෙනා විවාහ වෙලා ඉතින් ඔවුන්ගෙන් පරම්පරාව හැදුනා. මේක දැනගත්ත මොක්කාක රජතුමා සක්්‍යහ වතබෝ කුමාරා. ඒ කියන්නේ මගේ කුමාරවරු සැබවින්ම දක්ෂයි කිව්වා. ඒ නිසා තමයි ශාක්‍ය කුලය කියන එක ආරම්භ වුනේ. ඒතර මෙනි මේ දරුවෝ නම දෙනාගෙන් තමයි ශාක්‍ය කුල ආරම්භ වුනේ. ඉතින් ශාක්‍ය කුලේ කපිලවස්තු කියන නගරය අර කපිල කියන ඍෂිවරයා නිසා ඇති වුණා. ඊළඟට කෝලිය කියලා ගහක් මුල් කරගෙන නේද කෝලිය කියන ගම ඇති වුණා. ඉතින් කෝලිය ගමටත් ගියේ වෙන කවුරුවත් නෙවෙයි අර දරුවෝ නම්ම දෙනාගේ මව් ස්ථානයේ හිටපු කාන්තාව. ඉතින් අර දරුවෝ අට දෙනා එකතු වෙලා තමයි අර කපිලවස්තුව කියන නගරය නිර්මාණය කරේ. ඉතින් ওই නගර දෙක කාලාන්තරයක් තිබිලා තිබිලා පින්වතුනි ඔවුන්ගේ දරුවෝ ඒ විදිහට ආවාහ විවාහ වෙලා ඔවුනෝන් අතර පින්වතුනි ආවාහ විවාහ කටයුතු කරගෙන කරගෙන ගියා. මේ ශාක්‍ය කුලය බිඳුනේ නැහැ. ඒ ආපු ගමන් මගේදී තමයි සුද්ධෝදන රජතුමාට සහ මහා මායා දේවියට තහාව සිද්ධාර්ථ නම් කුමාරයා ඉපදුනේ. දැන් මේ සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදිච්ච රාජ පරම්පරාවේ සුද්ධෝදන රජතුමාගේ පියා, ඒ පියාගේ පියා, ඒ පියාගේ පියා මෙහෙම මෙහෙම අතීතයට අතීතයට අතීතයට අතීතයට ගියන් පස්සේදී නවතින්නේ කොහේද? නවතින්නේ පින්වතුනි මහා සම්මත රජතුමාගේ ළඟ. අන්න ඒ නිසා තමයි මේ මහා සම්මත රාජ පරම්පරාව කියන්නේ නොබිදුණු රාජ්‍ය පෙළපතක් කියන එක. කියන්නේ මේ රාජ්‍ය පෙළපත පින්වතුනි බිඳිලා නැහැ. ඉතින් මේක පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්න මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම අර ඔබට පැහැදිලි කරේ ඔය පූජාවලිය කොටස කියව ගන්න කියලා. පූජාවලිය පොතේ 110 වෙනි පිටුවේ ඉඳලා, ඒ කියන්නේ ඒක සමහරලාට පිටු අංක වෙනස් වෙන්න පුළුවන්. ඔය සාදු නාද පූජා කතා කියලා තිබෙනවා පින්වතුනි එක්තරා කොටසක් 7 වෙනි පරිච්ඡේදයේ. ඉතින් එන්නේ කොටසේ කියවගෙන යන්න. ඒකේ දැන් මම තියෙන ග්‍රන්ථය නම් 110 වෙනි පිටුවේ ඉඳලා ඒ කොටස තියෙනවා පින්වතුනි ඔය මම කියන කාරණාව පැහැදිලි කරනවා පින්වතුනි 120 වෙනි පිටුව දක්වා. ඉතින් ඔන්න ඔය කියන කොටස ඔබ ටිකක් තේරුම් ගත්තොත් 124 වගේ පිටුව වෙනකන් කියව ගන්න. එතකොට ඔබට මා මේ කියන කාරණාව හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි පින්වතුනි ඔය මහා සම්මත රාජ පෙළපත ආවේ. මම ඔබට මේ පැහැදිලි කරේ පින්වතුනි මෙන්න මේ රාජ පෙළපත බිඳිලා නැහැ. ඒ කියන්නේ මේ මහා සම්මත රජතුමාගෙන් තමයි ඒ රාජ්‍ය પરම්පරාව පින්වතුනි පැවතගෙන පැවතගෙන ආවේ. ඉතින් දැන් මේ මම පැහැදිලි කරේ මෙන්න මෙතන මේ මහා සම්මත රජතුමාව පත් කරගත්තේ පින්වතුනි ජනතාව. එතකොට ඒ රජතුමා පින්වතුනි අර විදියටම කරහන්න ඕන අයට ගැරහුවා ඊළඟට මේ මේ දඬුවම් දෙන්න ඕන අයට දඬුවම් දුන්නා මේ පිරිසව පාලනය කරා. ඉතින් ඊළඟට ඔහුම කෙත්වතු වලට අධිපතිකම් දැරුවා. ඊළඟට ඔහුට දෙවනි අක්කරය ව්‍යවහාර වුණා. ඒ කියන්නේ දෙවනි නාමය පිළිබඳ එකම පුද්ගලයා එකම සත්වයා තමයි අර මහා ජනතාවගේ සම්මතයෙන් සම්මත කරගත්තු නිසා මහා සම්මත කිව්වා. දැන් අපේ රටේ ජනාධිපතිතුමාගේ නම එකක්නේ. ඒතකොට මේ ජනාධිපතිතුමා නියෝජනය කරන ශාස්ත්‍රවලට අනුව අපේ ජනාධිපතිතුමාට නාමයන් දෙනවා. නේද? එතකොට ඒ ජනාධිපතිතුමාගේ නම වෙන එකක්. අපි ජනාධිපතිතුමා කියලා කියනවා. ඒ වගේ අර يعني ස්ථාන නාමයක් පැහැදිලි කරනවා. මෙන්න මේ ස්ථාන නාම තමයි මේක. මහා ජනතාවගේ සම්මතය නිසා තමයි මහා සම්මත කියන නම ලබලා දීලා තියෙන්නේ. ඊළඟට කෙත්වතු වලට අයිති කෝ කත්තියෝ. ඒ කියන්නේ ආමන්ත්‍රණය කළා. ඊළඟට කත්තිය කියන නමින් ආමන්ත්‍රණය කරා එහෙම නැත්නම් ශාස්ත්‍රීය කියන නම ආමන්ත්‍රණය කරා ඊළඟට රජ කියන නමින් ආමන්ත්‍රණය කරා මෙන්න මෙතන අර මිත්‍යා දෘෂ්ටිය කඩනවා මොකද්ද මිත්‍යා දෘෂ්ටිය ඒ තමයි මේක වාසෙට කවුරුවත් මේ මුවින් බිහි කරපු කෙනෙක් නෙමෙයි මේ ශාස්ත්‍රීය කියලා කියන්නේ මේක ඉබේටම හටගත්තා. හිටපු පිරිසම තමයි මේ විදියට නමක් දීලා හදාගත්. ඊළඟට පින්වතුනි දැන් මම අර පැහැදිලි කරන්නම් ඔබට අර මිත්‍යා දෘෂ්ටිය කොහෙන්ද ආවේ කියලා. ඔය ඇත්තටම ඔය මිත්‍යා දෘෂ්ටිය පැහැදිලි කරලා තියෙන්නේ පින්වතුනි ඔය මේ දීඝනිකායේ පළවෙනි පොතේ දැන් ඇත්තටම මේ සූත්‍ර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ධර්මයේ පිළිවෙලකට කියවන්න. පිළිවෙලකට කියවනකොට තමයි ඒ ඒ කාරණාවල් පින්වතුනි අපට අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට දැන් මේ මෙතන මේ අර මිත්‍යා දෘෂ්ටිය ඇත්තටම ඇති වෙන්නේ ඔය බ්‍රහ්මජාල සූත්‍රය කියන්නේ දීඝනිකායේ පළවෙනිම පොතේ බ්‍රහ්මජාල සූත්‍රය. එතන තමයි මේ මිත්‍යා දෘෂ්ටිය පෙන්වලා තියෙන්නේ එතන පැහැදිලි කරලා තියෙනවා පින්වතුනි අර දැන් ඔය මහා ලෝ කියන්නේ මේ කල්ප විනාශයෙන් පස්සේදී මේ සක්වලායමක් ආරම්භ වෙනවනේ ඒ සක්වල ආරම්භ වෙද්දී අර මහා බ්‍රහ්මය, බ්‍රහ්ම පාරිසද්ය, බ්‍රහ්ම පූජිතය කියලා මේ ලෝක ඔක්කොම විනාශ වෙනවනේ. විනාශ වුණාන් පස්සේ ආයමත් හට ගන්නවනේ. දිවි ලෝක 6යි, මනුස්ස ලෝකයයි, ඔය බ්‍රහ්ම ලෝක 3යි ඒ ටික ඔක්කොම හට ගන්නවනේ. හට ගන්නකොට පින්වතුනි, මහා බ්‍රහ්මය කියන ලෝකය හට ගන්නවනේ. මහා බ්‍රහ්මයේ ලෝකය හටගත්තෙන් පස්සේදී ඒ මහා බ්‍රහ්මයේ ලෝකයට තර ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් ඔන සත්‍යයක් එනවා. දැන් මේක හොඳට තේරුම් ගන්න. මහා බ්‍රහ්ම ලෝකයට සත්‍යයක් එනවා. ආවෙන් පස්සේදී එයාට තේරෙන්නේ නෑ මම මෙයර ආබස්සර ලෝකේ ඉඳලා ආවා කියලා. දැන් පිටුතුනේ මම දන්නවද මම ගියාත්මේ ඉඳ ආවේ කොහේ ඉඳලාද කියලා. නෑනේ මම දන්නේ නෑ ඒක. එතකොට මේ මහා බ්‍රහ්මයා දන්නේ නැහැ කියන අර ආපු පළවෙනි සත්‍යයා දන්නේ නැහැ මම ආවේ කොහේ ඉඳලාද කියලා. ඔහු හිතන්නේ නිකම්ම මේ මෙතන හටගත්තා කියලා. ඔහු ටික දවසක් යනකොට කල්පනා කරනවා මේ මට මේකේ තනියෙන් ඉන්න අමාරුයි. මට ඒකන මොකද ඔහුට ධාන තියෙනවා. මොකද පෙර ධාන වඩපු කෙනෙක් නිසා තමයි මෙතනට එන්නේ. ඒතකොට ඔහුට ධාන තියෙනවා, එල්දි තියෙනවා. ඊළඟට මේ මොහු නිකන් ඉන්නකොට හිතනවා මේ මට මේක තනියෙන් ඉන්න බෑ. තව කෙනෙක් හිටියනම් හොඳයි. කියන එක පාටම හිතෙනවා. හිතනකොටම පින්වත්නි අර ආබස්සර ලෝකෙන් ඒ මොහොතේ එතනින් කෙනෙක් චුත වෙලා මෙතන ඉපදුනා. දැන් හිතන්න මෙහෙම දැන් ඔන්න එක පාටම නිකන් වාඩි වෙලා ඉන්න ගමන් ඔන්න කෙනෙක් හිතනවා අනේ මේ වෙලාවේ වැස්සොත් හොඳයිනේ කියලා හිතනවා. එක පාට වහිනවා. වහින්න පාටක්වත් තිබුණ එක පාට වහිනවා. ඔහුට හිතෙන්නේ නැද්ද පින්වත්නි මිත්‍යා දෘෂ්ටිය මම මේ හිතපු නිසානේ වැස්සේ කියලා? අන්න ඒ වගේ අර මහා බ්‍රහ්ම ලෝකයට පහළ වෙච්ච පළවෙනි සත්‍යයට හිතෙනවා මෙහෙම කොහොමද අනේ මට මේකේ තනියෙන් ඉන්න බෑ තව කෙනෙක් හිටියනම් හොඳයි කියනකොටම අතනින් කෙනෙක් චුත වෙන්න ඉඳලා තියෙනවා කියන්නේ යා හිතපු නිසාව නෙමෙයි චුත වෙන්න ඉඳලා තියෙන යා පහළ වුණා අහඹුවක් උනේ හැබැයි මෙයා හිතුව මොකද්ද මම හිතපු නිසා තමයි මෙයා පහළ වුනේ ඒතර ඔහුට කියන්න ගත්තා මම තමයි නුඹව නිර්මාණය කළේ කියලා හැබැයි ඇයි? ඔහුට 이르දි තියෙනවා, ඔහුට ඥාන තියෙනවා. ඒ නිසා ඔහු කියන දේත් අර දෙවියන්ට පහළ වෙච්ච සත්‍ය පිළිගත්තා. ඊළඟට පින්වත්නි තව තව තව තව අය පහළ වුණා. ඊළඟට දැන් අර මහා බ්‍රහ්මය හිතුවේ මම තමයි මේක නිර්මාණය කරේ කියලා. ඊළඟට ඔතන ඉන්න සත්‍යයේ පින්වත්නි චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදෙනවා. ඒ මනුස්ස ලෝකෙ ඉපදුණු සත්‍යයට පින්වත්නි ධානය තියෙනවා. ඒ කියන්නේ ඔය මේ පෙරවිසූ ආත්මය පිළිබඳව බලන්න පුළුවන් ඥාණය තියෙනවා. හැබැයි ඔහුට බලන්න පුළුවන් එක ආත්මයක් විතරයි. ඒ කියන්නේ ගිය ආත්මෙ විතරක් බලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඔහු බලනවා Taman ගිය ආත්මේ කොහෙද ඉපදුනේ හිටියේ කියලා. අර දැන් සමහර දරුවෝත් ඉන්නවනේ ඔය අපි දැකලා තියෙනවා මේ පෙර ආත්මය කියන්න පුළුවන් ළමයි. එතකොට මේ පෙර ආත්මය කියන්න පුළුවන් ළමයි පෙර ආත්මේ Taman හිටියේ කොහෙද කියලා මේ ආත්මේ කියනවා නේද? ආන් ඒ වගේ මේ මේ මේ සත්‍යයට පින්වතුනි ගියාත්ම විතරක් කියන පළා. ඔහු දකිනවා පින්වතුනි මම හිටියේ බ්‍රහ්ම ලෝකේ. ඒතර බ්‍රහ්ම ලෝකේ ඉඳලා තමයි මම මෙතනට ආවේ. එතකොට ඔහු කියනවා මිනිසුන්ට සත්‍යයන්ට කියනවා අපිව නිර්මාණය කරේ වෙන කවුරුවත් නෙවෙයි මහා බ්‍රහ්මියා. මහා බ්‍රහ්මයක් තමයි අපිව නිර්මාණය කරේ. එතන තමයි අවසාන තැන. මොකද මහා බ්‍රහ්ම ලෝකයේ අවශ්‍ය කීයද? අසංඛ්‍ය කල්පයක් තියෙනවා. ඒ කියන්නේ මේ අන්තරකල්ප 64ක්ම අවශ්‍ය තියෙන. ඒ කියන්නේ අවශ්‍ය සුළුපටු නැ දීර්ඝ අවශ්‍යයක් තියෙනවා. ඒ නිසා දීර්ඝ අවශ්‍යයක් විඳින නිසා ඒ සත්‍යෝ හිතනවා මේ මේක තමයි මේ ලෝකයේ අවසාන තැන දැන් ඔය. මේ දීර්ඝ අවශ්‍ය කියලා ඔය අසංඛ්‍ය ගණන් ඕන නෑ. අද ඉන්න පින්වතුනි අවුරුදු 100ක අවශ්‍ය තියෙන මේ මිනිස්සුවත් හිතනවාද පින්වතුනි මැරෙනවා කියලා? නෑනේ නොමරණ ගානට ජීවත් වෙන්න කටයුතු කරන්නේ ආන් ඒ වගේ මේ සත්‍යයටත් මේ විදිහට හිතෙනවා ඊට පස්සේදී ඔහු තමයි කියන්නේ මෙහෙමයි අපි මේ වගේ පොදු පූජා පවත්වන්න ඕන මේ වගේ යාතිකා කරන්න ඕන මේ වගේ මේ යාග හෝම කරන්න ඕන කියලා ඔහු තමයි පින්වතුනට යාග හෝම කියන එක ආරම්භ කෙරෙවි මිනිසුන්ට එයාට ඔහු තමයි කිව්වේ අපි මහා බ්‍රහ්මයාගේ ළඟට තමයි යන්න ඕන. ඔන්න දෙවියන් වහන්සේගේ ළඟට යන්න ඕන කියන සංකල්පය මුලින් ඇති වුණෙත් මේ ලෝකේ නිර්මාණය වෙච්ච දවසේ අන්නර මිත්‍යා දෘෂ්ටික සංකල්පයත් එක්ක මම ඒක ඇතර පැහැදිලි කරේ මොකද ඒ කාරණා පින්වතුනි පොඩ්ඩක් निराකරණය කරගත්තෙන් පස්සේ අපට හරි පහසුයි මේ මේ ධර්මය හරියට තේරුම් ගන්න. ඔන්න ඊට පස්සේදී පින්වතුනි මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන වාසෙත් දැන් අර බ්‍රාහ්මණ වෛශ්‍ය ශාස්ත්‍රීය වෛශ්‍ය සුත්‍ර කියලා බිහි වෙනවනේ. ඔය ඉන්න පිරිසම දැන් අර රජතුමා පාලනය කරනවනේ. පාලනය කරනකොට ඒ පිරිසට හිතෙන්න ගන්නවා එක්තරා කණ්ඩායමකට මෙන්න මෙහෙම. මොකද්ද? මේ අපි මේ මේ වගේ මේ අකුසලයන්ගේ බැහැර වුණා නම් හොඳයි. අපි මේ මේ වගේ මේ අකුසල් කර්ම කරන ඒවා මේ වගේ මේ මේ නරක වැඩ කරන ඒවා මේවායින් අපි වළකින්න ඕනේ. ඒ කියන්නේ හොරකම් කරන්න හොඳ නැහැ, බොරු කියන්න හොඳ නැහැ කියලා මේවායින් වළකින්න ඕන. එතකොට අන්නේ වැලකිලා අධර්මයෙන් වැලකිලා ධර්මයේ පිහිටවන නිසා ඔවුන් පින්වත්නි එක්තරා කණ්ඩායමක් නිර්මාණ වුණා සමාජය තුළ ඒ තමයි ඔවුන්ව හැඳින්වෙවුවා බ්‍රාහ්මනා බ්‍රාහ්මනාත්තේව තතුම පටමං අක්කරං උපනිබ්බත්තං. ඒ කියන්නේ ඔන්න බ්‍රාහ්මණ කියලා කණ්ඩායමක් ඇති උනේ පින්වතුනි එහෙමයි. දැන් බමුණෝ කියන්නේ මහා බ්‍රහ්මය නිර්මාණය කරා කියලානේ. නෑ. බ්‍රාහ්මණ කියලා කණ්ඩායමක් ඇති උනේ පින්වතුනි මෙන්න මේ න්‍යාය මත. ඒ කියන්නේ පිරිසක් අතිකා වුණා අපි මේ හොඳට ඉමු අපි වැරදි වැඩ නොකර ඉමු අපි ධර්මීයම ඉමු කියලා මේ එක්තරා කණ්ඩායමක් තීරණය කරා. ඒතර අන්නේ පිරිසව තමයි හැඳින්න ওই විවහාර උනේ මොනවද? බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයෝ කියලා. ඊළඟට පින්වතුනි තවත් පිරිසක් හිතුව මෙන්න මෙහෙම. මොකද්ද? ඔවුන් හිතනවා යම් යම් තැන්වලට ගිහිල්ලා. ඒ කියන්නේ ඔය මේ කැලවල් වල දැන් ඔය පන්සල් කියලා කියන්නේ මේ පන්නසාල කියලා තමයි සඳහන් වෙන්නේ. පන්නසාල කියලා කියන්නේ පින්වතුනි මේ මේ පන්කොළ වලින්. ඒ කියන්නේ ඒ වගේ කොළ වලින් අතුරලා හදාගත්තු ස්ථානයන් වලට තමයි පන්සල් කියලා කියන්නේ පන්නසාල කියලා තමයි හඳුන්වන්නේ. ඒතර මෙන්න මේ මේ වගේ ස්ථානයන් වලට ගිහිලා පින්වතුනි ධාන වඩන්න ගත්තා. අන්නේ ධාන වඩපු නිසා තමයි ජායකා කියලා ওই දෙවනි අක්කරය ඉපදුනේ ඥාන ලබන අය ඥාන ලබන අය කියලා පින්වතුනි මෙන්න මේ වගේ මේ දෙවනි අක්ෂය අක් කියන්නේ දෙවනි ව්‍යවහාරයේ පින්වතුනි සමාජය තුල ඇති වෙන්න ගත්තා ඊළඟට පින්වතුනි තවත් පිරිසක් මේ ගියා මෙන්න මෙහෙම කොහමද? ඔවුන් ධාන වඩන්නේවත් නැහැ. අර වගේ දේවල් කරන්නේත් නැහැ. ඔවුන් ගිහිල්ලා නොඑක් නොඑක් තැන්වල නොඑක් නොඑක් දේවල් ඉගෙන ගන්න ගත්තා. ඒ කියන්නේ ගම් වලට ගිහිල්ලා නියම් ගම් වලට ගිහිල්ලා නොඑක් නොඑක් දේවල් ඉගෙන ගන්න ගත්තා. ඒ කියන්නේ අධ්‍යයනය කරන්න ගත්තා. අන්න ඒ නිසා අජ්ජායකා අජ්ජායකාත්තේව තතියං මේ තතියං අක්කරං ඔබ නිබ්බත්තං ඒ කියන්නේ තුන්වෙනි ව්‍යවහාරය සමාජය තුළ ඇති වෙන. ඒ කියන්නේ අධ්‍යාපනයේ ලබන අය අධ්‍යාපනයේ ලබන අය කියලා තුන්වෙනි ව්‍යවහාරය ආරම්භ වුණා. ඊළඟට ඒ මොහොතේ දැන් අර පින්වතුනි මේ ඥාන වඩන අයට වඩා පහත් අය තමයි මේ අධ්‍යාපනයේ ලබන අය. දැන් අද කාලේ පින්වතුනි ඥාන ලබන කෙනෙකුයි ඉංජිනේරුවරයෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙකුයි අතර ගත්තොත් පින්වතුනි හිතන්නේ මොකද්ද? නිකන් අපි ගමුකෝ මහාන වෙන්න කෙනෙක් යනවා. ඊළඟට මේ තව යනවා ඉගෙන ගන්න කෙනෙක්. ඉංජිනේරුවරයෙක් වෙන්න. ওই දෙන්නගෙන් කවුද වැඩිපුර සමාජය පිළිගන්නේ? පිළිගන්නේ ඉගෙන ගන්න කෙනා. අර මේ වන්දනා කරනවා තමයි අපි හිතමු මහාන වෙන්න යන කෙනෙක්ව. නමුත් සමාජයේ ලොකු අර නුවණැති දෙයක් තීරණය කරගත්ත කියලා හඳුන්වන්නේ අර මේ ඉගෙන ගන්න යන කෙනා. නමුත් ඒ කාලයේදී පින්වතුනි ධානා වඩන කෙනා තමයි ඉහළ කෙනා. අර අධ්‍යාපනය ලබන කෙනා පහළ කෙනා හැටියට තමයි හඳුන්වන්නේ. ඊළඟට පින්වතුනි භාග්‍යතුන් හන්සේ පෙන්වලා දෙනවා වෛශ්‍ය මණ්ඩලය හැදුණු හැටි. ওই තවත් පිරිසක් හිටියා. ඒ පිරිස පින්වතුනි මෛතුන ධම්මයේ සේවනය කරගෙන දරුවන් වඩාගෙන ගව පාලනාදී කර්මාන්ත කරගෙන මෙන්න මේ වගේ පින්වතුනි එක්තරා ස්ථානයකට කොටු වෙලා කියන්නේ ගෙවල් දොරවල් හදාගෙන එක්තරා පිරිසකට කොටු වෙලා හිටියා අන්න ඔවුන් හැඳින්නුවා මොකද්ද වාසෙට්ට වෙස්සා වෙස්සාත්තේව කරන් අක්කරන් උපනිබ්බත්තං අන්න වෛශ්‍යෝ වෛශ්‍යෝ කියලා පිරිසක් නිර්මාණය වුණේ මෙන්න මේ නිසා ඊළඟට පින්වතුනි තවත් පිරිසක් හිටියා කොහොමද? ඒ පිරිස තමයි බොහෝ අකුසල කර්ම කරනවා. බොහෝ අධාර්මික වැඩ කරනවා. ලුද්ධාචාරා කුද්ධාචාරාතිකෝ වාසෙත්ත සුද්ධා සුද්ධාත්තේව අක්කරං උපනිබ්බත්තා. ඒ කියන්නේ රෞද්‍ර ගති තියෙන, ශුද්‍ර ගති තියෙන, ඒ කියන්නේ ලාමක ගති තියෙන පිරිසක් නිර්මාණය වුණා. ඔවුන් කොහොමත් අධාර්මිකයි. අයහපත් වැඩ කරගෙන හිටියේ. දැන් මේ පිරිසත් ගිහිල්ලා මේ පිරිසවත් හැඳින්නුවා පින්වතුනි සුද්‍ර වූ අය. පහත් අය කියලා හැඳින්නුවා. දැන් මෙතන පින්වතුනි භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා වාසෙත්ත මේ සුද්ධ මණ්ඩලය අතීතයේ ඇති වුනේ කවුරුවත් නිර්මාණය කරපු එකක් නෙවෙයි. මේ හිටපු පිරිස අතරින්ම තමයි මේ අය සුද්‍රයෝ කියලා හැඳින්නුවේ. විවහාර කරේ. මේ වෛශ්‍යෝ කියලා පිරිසක් කවුරුවත් නිර්මාණය කළේ නෑ. මේ හිටපු පිරිස අතරින්ම මෙයාල වෛශ්‍යෝ කියලා නම් කරා. ඊළඟට මේ බ්‍රාහ්මණයෝ කියලා වෙනම පිරිසක් බිහි වුණේ නෑ. හිටපු පිරිස අතරින්ම මේ අය බ්‍රාහ්මණයෝ කියලා විවහාර කරා. දැන් අර අපි කියන්නේ ඒකනේ. දැන් කුලවාදය කියනකොත් ඕකනේ. කියන්නේ මිනිස්සුන්ගේ අතර කුලයක් තිබුණේ මේ කර්මාන්තේ කරනයි මේ කුලේ අය. ගොවි කර්මාන්තේ කරනයි මේ අසවල් කුලේ අය. වඩු කර්මාන්තේ කරනයි මේ අසවල් කුලේ අය. රත්තරන් කර්මාන්තේ කරනයි මේ අසවල් කුලේ අය. ඒ කර්මාන්තයට අනුරූපීව නම යෙදුවා. අපි තමයි මේක මේක ඉහළ කුල මේක පහත් කුල කියලා ඔය බමුණු මතවාදී සමාජයේ අපි කරගෙන යන්නේ. ඒ අදටත් ඉතින් ඉන්නවා ඒ වගේ බමුණු ලංකාවෙත් ඉන්නවා. ඔය බ්‍රාහ්මණ මත තියෙන බමුණු සංකල්ප තියෙන විශාල ප්‍රමාණයක් පින්වතුනි මේ ලංකාවේ ඉන්නවා. සමහර පින්වතුනි අය ඉන්නවා විවාහ වෙලා නැහැ නේ තමන්ගේ කුලයේ කෙනෙක් හම්බ වෙනකන්. එහෙමයි අනන්තව ඉන්නවා. මං කියන්නේ විවාහ වෙන්න ඕනමයි කියන එක. නමුත් පින්වතර අර සංකල්පයේ මතම පින්වතුනි දුක් විඳින පිරිසක් මේ සමාජය තුල ඉන්නවා. ඉතින් මම කියන්නේ පින්වතුනි මේ වෙන කිසිවක් නොවේ. මේක කවුරුවත් නිර්මාණය කරපු එකක් නෙවෙයි. මේ ස්වභාව දහම විසින්ම මානවයාම තමයි පින්වතුනි මේ වර්ග හතර මේ විදිහට හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අර වාසෙට සාමණේරයන් වහන්සේට වාසෙට මේ සිව් පිරිසගෙන් මේ පිරිස ඇවිල්ලා කලකිරිලා බ්‍රාහ්මණයොන්ට බ්‍රාහ්මණ ධර්මයේ ගැන කලකිරුණා ළඟට වෛශ්‍යයන්ට වෛශ්‍ය ධර්මයේ පිළිබඳ කලකිරුණා ශුද්‍රයන්ට ශුද්‍ර ධර්මයේ පිළිබඳ කලකිරුණා මොවුන් නැවිලා ශ්‍රමණ බවටපත් වුණා ඒ කියන්නේ සිවුරු අඳින පිරිසක් බවටපත් වුණා දැන් ශ්‍රමණ කියලා ගත්තයින් පස්සේදී පින්වතුනි මේ ස්වාමින් වහන්සේලා කියන தත්ත්වේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් කසාවත් හඳිනයි හිටියා වෙන වෙන විදියට පාත්‍රවල අනුභව කරපයි හිටියා වෙන වෙන ආගම් වශයෙන් පින්වතුනි මේක මේ අර ඒ සමාජයේ පවතින தත්ත්වයම නෙවෙයි භාග්‍යතුන් වහන්සේ ශාසනයට එකතු කළේ. ඉතින් මේ මේ මේ පිරිසත් පින්වතුනි ඇවිල්ලා අර වගේ ඍෂිවරු බවට, ඒ කියන්නේ ශ්‍රමණ පිරිසක් බවට ගිහිල්පත් වෙලා ඕන් ගිහි ජීවිතෙන් අයින් වෙලා අගාරස්මා නගාරියන් පබ්බජති, ඒ කියන්නේ ගිහි ගෙවල් වලින් අයින් වෙලා ශ්‍රමණ මණ්ඩලයක් බවටපත් වෙලා ශ්‍රමණය පිරිසක් හැටියට මේ සමාජය ආරම්භ වුණා. ඒකත් මේ ඉන්න පිරිසගෙන් ඇති වුණා මිසක් කවුරුවත් නිර්මාණය කරපු එකක් නෙවෙයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ පිරිස අතරින් කාය දුස්චරිත වාග් දුෂ්චරිත මනෝ දුෂ්චරිත කරන අය මේ මිත්‍යා දෘෂ්ටිගත්ව අය ගිහිල්ලා මරණින් පස්සේදී නිරේ උපදිනවා ඊළඟට කාය මේ වාග් සුචරිත කාය සුචරිත මනෝ සුචරිත කරන සම්මාදිට්ඨිකගත්ව අය ඒ පිරිස ගිහිල්ලා සුගති මනාගති ඇති තැනක උපදිනවා දුගති මනා කියන්නේ මේ අයහපත් ගතියක් තියෙන තැනක ගිහිලා උපදිනවා. එතකොට සුගති දුගති කියලා කියන්නේ ඒකයි. ඊළඟට පින්වත්තුනේ මේ මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය කවලමේ කරගන්නවා ඉන්නවනේ. එතකොට ඒ කියන්නේ කායික සුචරිතත් කරනවා දුසිරිතුත් කරනවා. මේ වගේ අය ගිහිලා පින්වත්තුනි තිරිසන් ලෝකවල ඉපදුනා. ඒ සමහර වෙලාට හොඳ ගෙවල් වල හොඳ තැන්වල බල්ලෝ වෙලා ආශ්‍රය වෙලා ඇත් වෙලා උපදිනේ මේ කාය වාග් සුචරිත දුසිරිත දෙකම එකට කරගත්තු අය. ඊළඟට ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා මේ පිරිසම තමයි මේ විදියට ඇවිල්ලා ඇවිල්ලා පින්වතුනි මේ සංසාරෙන් ඈතර වීමේ මාර්ගයට පත්වන ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම වඩලා නිර්වාණ මාර්ගයට පත්වෙන්නේ මෙන්න මේ කියන පිරිසම තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා වාසෙට්ට මේ සතර වර්ණයන්ගෙන් එක කවුරු හරි කෙනෙක් රහත් වෙලා ආශ්‍රවයන් ශ්‍රේ කරලා පඹසර හැසිරීලා කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන කෙනා වර්ණයක් කියලා එකක් අදාළ නැහැ ඕනෑම කෙනෙකුට ආශ්‍රවයක් ශ්‍රේ කරලා ඔය රහත් භාවය ලබලා සංසාරෙන් ඈතර වෙන්නට පුළුවන් කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ වෙලාවේ පින්වතුනි සනන් කුමාර මහා බ්‍රහ්මයාණන් මේක දැනගෙන ඒ සනත් කුමාර මහා බ්‍රහ්මයා විසින් කියන ලද ගාතාවක් මේ පෙන්වලා දෙනවා කත්තියෝ සෙට්ටෝ ජනේ තස්මින් යේ ගොත්ත පටිසාරිනෝ විජ්ජාචරණ සම්පන්නෝ සෝ සෙට්ටෝ දේවමානුසේ යම්කිසි ගෝත්‍රයක් සිහි කරන අය ඇද්ද ඒ ජනයා අතරින් ශාස්ත්‍රීය කෙනා තමයි ශ්‍රේෂ්ඨ යම්කිසි විද්‍යා විද්‍යායනුත් චරණ ධර්මේනොත් යුක්ත වූ කෙනෙක්ද ඒ අයකෙනා සම්්‍යක් සම්බුද්ධ තෙමේ දෙවියන් මිනිසුන් අතරින් ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවායි කියන ගාථාව පින්වතුනි මෙතනදි මතු කරලා පෙන්නනවා වාසෙට සාමණේරයන් වහන්සේ බාරද්වාජ ස්වාමණේරයන් වහන්සේ මෙන්න මේ ධර්ම කාරණාව අසලා පින්වත්නි අවසානයේදී උතුම් අරහත්ත්වයට පත් වෙලා තිබෙනවායි කියන එක ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් පින්වත්නි මේක තමයි අග්ගඤ්‍ය සූත්‍ර දේශනාව. ඉතින් මේ අග්ගඤ්‍ය සූත්‍ර දේශනාව ඔබට මම මේ පැහැදිලි කරේ මෙන්න මේක තමයි බුදුදහමේ සත්‍ය ලෙස ලෝකයේ සත්‍ය ලෙස අදටත් කිසිම කෙනෙකුට සොයා ගන්නට නොහැකි විදියට ලෝකයේ නිර්මාණය වෙලා තිබෙන විදිය. ඉතින් අපි දේශනාවල් 13ක් පමණ දැනට මේ අග්ගඤ්‍ය සූත්‍රය පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කරා. ඉතින් අපි ඔබට මේ මොහොතේ පැහැදිලි කරන්නේ මෙන්න මේ ධර්ම කාරණාව පිළිවෙලකට අසාගෙන පිළිවෙලකට අවබෝධ කරගත්තු අය මා විශ්වාස කරනවා මේ දේශනා මාලාවම පින්වතුනි අඛණ්ඩව අවබෝධ කරගන්නට ඇති කියලා. ඉතින් මේ පිළිබඳව ගැටලු ප්‍රශ්න තිබෙනවා නම් අපට යොමු කරන්න කියන කාරණාවත් අපි පැහැදිලි කරනවා. අපි කොළඹ බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයේ තුල පෙබරවාරි 11 වෙනි දිනත් ධර්ම සාකච්ඡාව ඒ ආකාරයටම අපි පවත්වනවා. ඉතින් එදින ඔබට පුළුවන් ඔබට මේ සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් ලැබෙන යම් ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැටලු ඔබට निराකරණය කර ගැනීමට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අපි ඔබට සක්වල පිළිබඳව පිළිබඳව ඊළඟට කල්පයේ පිළිබඳව දේශනාවල් ඉදිරියට කරනවා. ඒ දේශනාවල් කරනකොට අපි මේ සක්වල පිළිබඳ කල්ප පිළිබඳව ඒ සටහනක් හදලා ඔබට ලබා දීමටත් අපි කටයුතු කරන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්ම කරුණු දැන් මේක පින්වතුනි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඕවා ඉගෙනගෙන හිටියොත් අපට නිවන් දකින්න නම් තව ගොඩාක් කල් යයි කියලා. හොඳට මතක තියාගන්න මේ ටික ඉගෙන ගන්නේ නැතුවත් නිවන් දකින්නත් බෑ. ඒක වෙන්නේ නෑ කියන එකත් කවුරු කවුරුත් හොඳට මතක තියාගන්න බලාගත්තොත් හොඳයි. එමනම් මේ කාරණාවල් ඔබට භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් වූ ධර්මය මේ ආකාරයටම අවබෝධ කරගන්න ලැබේවායි සාදු කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔය කීප දෙනෙක් මගින් විමසුපු කාරණාවක් තියෙනවා මේ උතුරු කුරු දිවයින පිළිබඳවත් දේශනාවක් පැහැදිලි කරන්න අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ හෝ මොකද ඒ පිළිබඳව බොහෝ ධර්ම කරුණු අපිට අවබෝධ කරගන්න ඕන. ඉතින් ඒ අවබෝධ කරගන්න ධර්ම කරුණු පිළිබඳව අපි ඔබට දේශනාවක් ලබන සතියේ හෝ ඉදිරි දිනයකදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන සතිය අපිට මේ දේශනාව කරගන්න නොහැකි වුණොත් අපි ලබන සතියේ නැවතත් චක්කවති සූත්‍ර දේශනාව චක්කවති සිහනාද සූත්‍ර දේශනාව ආරම්භ කරනවා. මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවටත් බොහෝම සමගාමීව යන සූත්‍ර දේශනාවක් අපි එමනම් ලබන සතියේ චක්කවති සීහනාග සූත්‍ර දේශනාවත් එක්ක සම්බන්ධ වෙමු. ඒකත් අපි මේ විදියට අකණ්ඩව දේශනා මාලාව ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව හරියට අවබෝධ කරගත්තු කෙනෙකුට නම් චක්කවති සීහනාද සූත්‍රය ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. ඉතින් මම ඒක නිසාම තමයි මේ මේ සූත්‍ර දේශනාවල් වලට බොහොම සමීපව යන සූත්‍ර දේශනාවල් ටික මම ළඟ ළඟම දේශනා කරන අදහස් කළේ. හොඳයි එමනම් අද දවසේ අපට ලැබී තිබෙන කාල වේලාව අවසන් වෙනවා. අදින් අග්ගඤ්‍ය සූත්‍ර දේශනාවේ දේශනා මාලාව මෙතකින් අවසන් කරනවා. අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා මේ අග්ගඤ්‍ය සූත්‍ර දේශනාව අපි දේශනා මාලාවක් හැටියට පවත්වාගෙන ආවා. මේ දේශනා මාලාව තුළදීම මාගේ වචනයකින් හරි භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් වූ ධර්මයට වරදක් වුණා නම් යම්කිසි ආකාරයකට නොදැනුවත් කමින් හෝ මාගේ අතින් වරදක් වුණා නම් ඒ වරදට මට තරම රත්නයේ වෙනුවෙන්ම වාග්යවතුන් වහන්සේ වෙනුවෙන්ම මට ඒ උතුම් මාර්යන් වහන්සේලා සමාව දෙනසේක්වා සමාව දෙනසේක්වා සමාව දෙනසේක්වායි සාදු කියමින් සමාව අයදිමින් අපි දේශනාව අවසන් කරනවා අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නොම්බර 192 නාගොල්ල උකුවෙල මාතල යන ලිපිණේ පදිංචි විදානගේ සෝමපාල පියාණන් ඇතුළු දූ දරුවන් පිරිස තියැත්තන් බලාපොරොත්තු වෙනවා ඉහත ලිපිණේ පදිංචි හේමා විතාරණ මේනියන් 2014 වන දින හෘදයාබාධයකින් මිය පරලෝ ගියා. ඉතින් ඒ 2018 29 වන දින ආදරණීය මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඇගේ පරලෝකී ජීවිතය සුවපත් වේවා ඒ ප්‍රාර්ථනීය කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ඒ සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම මිය පරලෝකී සියලු මියගේ ඥාතිටත් පින් දෙන ගමම දේශිකානන් වහන්සේ වන අපටත් ආශිර්වාදේ කරනවා. ඉතින් දායකත්වයේ දරන්ට යෙදුණු විදානගේ සෝම්පාල පියාණන් ඇතුළු දූ දරුවන් හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේ ලැබේවායි අපි සාදු කියා ආශිර්වාදේ කරන ගමම අද අපි සෙත් ප්‍රාර්ථනා කරනවා නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරීතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා ජාතියේ නාලිකාවක් ඇටියට මේ කරන සාසනික මෙහෙවර চিරාත් කාලයක් කරගෙන යන්නට net නාලිකාවට ශක්තිය ධෛර්ය ලැබේවා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මේ ලංකාව තුල ශක්තිමත් කරන්නට උන්වහන්සේගේ ධර්මය මේ ලෝකයේ තුල මතු කරවන්නට බබලවන්නට නිත්නාලිකාවට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවායි සාදු ප්‍රාර්ථනාවෙන් අපි ආශිර්වාදේ කරන ගමම්ම අපිත් ප්‍රාර්ථනා කරමු ඔබ අප සිදු කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ප්‍රාර්ථනා කරමු කෙටිම කාලයකින් පහසුමාකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙත්වා ඒ සියලු කෙලෙස් බර නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වායි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 පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තෝ සම්මා සම්බුද්ධ ශාවකං